9යි විනාඩි 7යි. විශ්වීය සංගීතය කලාලයට ගෙනෙන්නට අදත් ලලිත කලාලය. ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන සිසුන් හටගෙන සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස පෝකොට. සූර්යයා මීන රාශියෙන් මේස කාශ්‍ය ගතවන බව ජ්‍යොතිෂ විද්‍යාව දක්වනවා. ඈත අතීතයේ සිටම Hinduන් එම සිදුවීම ඉමහත් ගෞරවයෙන් සමරනවා. සිංහලයිනුත් එම අවස්ථාව ඉතා වැදගත් මෙන්ම උත්කර්ෂවත් අන්දමින් සැමරීමට උනන්දු වෙනවා. විශේෂයෙන් සිංහල බෞද්ධයින් අවුරුද්ද සමරන්නේ ඔවුනට විශේෂ වූ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීම බාල තරුණ මහලු ભેදයකින් තොරව සෑම මෙයට සහභාගී වනවා ලෝකයේ විවිධ ගෝත්‍රිකයින්ට මෙන්ම ජාතීන්ට ඔවුන්ගේ ඇදහිලි හා විශ්වාස මත නොඑක් උත්සව අවස්ථා තිබෙනවා ඒ සඳහා නැකත් කරුවන් ග්‍රහ හැසිරීම පිළිබඳව සොයා බලා නොඑක් කටයුතු සඳහා සුභ මූර්තීන් නියම කරනවා. සිංහල අවුරුදු චාරිත්‍ර අනුව කිසිම කටයුත්තක් ඇරඹීමට සුදුසු නොවන කාලය නොනගතේ වශයෙන් හඳුන්වනවා. එම කාලය පුණ්‍ය ක්‍රියා සඳහා වෙන් කිරීම එළ බොදුරුවන්ගේ සිරිත. ඔවුන් මේ වැදගත් කාලයේදී විහාරස්ථානවලට ගොස් වන්දනාමාන කිරීමට පුරුදුව සිටිනවා. මල් පහන් පුදමින් එළඹෙන වර්ෂය සරසාර ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අවුරුදු සමය ලක්පැති සියලු දෙනාට ඉතා ප්‍රීතිදායක උත්සව කාලයක් වනවා. Thank you. some magic of us. පෙර පෙර පොද කන හැටි කජු කොහොල කුරුල්ලන්ත නවුදෝ පැනිහිරෙන අවුරුදු මුළු කමලට ආදරයෙන් පත්කරවන අවුරුදු ගම්මැතිරපන් අඩින් අවුරුදු ආවයි කියනවා රබන් සුරල් ගහන හදට කුංචි නගා ගන්නට ආවයි කියන රබන් කුරල් ගහන අදට කුංචි නගා ගන්නට සීතලදිය ඇලි හැලෙනවා ගංගා ඇල දොර ගලනවා අවුරුද්දට ගී සතනව සම්මැදේ රබන් අලින් අවුරුදු ආවයි කියනව රබන් කුහන් ගහන හඳට කුංජි නගාලා සිංහල හින්දු අවුරුදු සමයේ සංස්කෘතිකාංග රාශියක් එළි දැක්වෙනවා. විවිධ ජාතික ක්‍රීඩා කරමින් ජන ගායනා පිළිවියට ගයමින් තරුවන් තරුණයින් වගේම වැඩිහිටියනොත් ඒවාට සහභාගී වෙනවා. ජය පරාජය සතුටින් භාර ගන්නවා. ගමේ එකමුතුව මොනවට දක්නට ලැබෙනවා. අපේ පැරණි සංස්කෘතික අංගවල ඇති సౌందర్యాత్మక අගයන් මනසේ එලි දැක්වෙනවා. ಗುಡು ಗುಡು ಗುಡು ಪನಿನ್ನ ವರೆಲ್ಲ وليل وليلا كنت كنت كنت دينا دينا دينا අත වැදුණු සොලනේ Oh. අලුත් අවුරුදු උත්සවය තුළ සාර ධර්ම රාශියක් දක්නට ලැබෙනවා. මෑත කාලයේ දක්වාම නිර්මාණය වූ කසුරු පොන්චිල්ලාව මෙහිදී සිහිපත් වෙනවා. අවුරුදු උත්සව සමයේ ගමක් ගමක් පාසා ඉදිවුණු කසුරු පොන්චිල්ලා ගැමියන්ගේ එකමුතුකමට මහත් ස්වරූපයක්. මිත්‍රත්වය සාමූහික ක්‍රියාකාරීත්වය වැඩිහිටියන්ගේ උපදෙස් වලට කරු කිරීම ආදී ගුණ රාශියක් අතුරු වංචිතාව නිර්මාණය කිරීමේදී අපට දැක ගන්නට පුළුවන් වෙනවා. වටේ මත ගොඩ නැගුණු වී ගයමින් රංගනයේ යෙදෙන බාල තරුණ පිරිස් මේ උත්සවය අලංකාර කරනවා. සිංහලයින්ට ආවේනික ජන ක්‍රීඩා සෑම එකකටම පාහේ ජන ගීතයකුත් නිර්මාණය වී තිබීම විශේෂත්වයක්. අපේ කැමි ක්‍රීඩා දෙස බැලීමේදී ගෘහස්ත එලිමහන් ආදී වශයෙන්ුත් කාන්තාවන්ට වෙන් වූ පුරුෂයන්ට පමණක් වූ ක්‍රීඩාද තිබෙනවා. කැවුමුලාගෙන නැකත් බලාගෙන අවුරුද්දට නෑ ගම් යනවා con අවුරුදු උත්සව සමයේ දක්නට ලැබෙන ජන ක්‍රීඩා බොහොමයක්ම සාමූහික සහභාගීත්වයෙන් යුක්ත වනවා. මේ කාලය තුළ ඇතැම් අය සූදු ක්‍රීඩා වලට යෙදීම කනගාටුවට කරුණක්. එයින් ඔවුන්ගේ පවුලේ සමාජිකයින්ගේද අපේක්ෂා බිඳ වැටෙනවා. සූදු ක්‍රීඩාව මිනිසාගේ පිරිහීමට හේතු වන බව බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයෙන් දේශනා කොට තිබෙනවා. වර්ෂයක අප්‍රේල් මාසය හෙවත් බක් මාසය ඉතා සුන්දර කාලයක්. ලංකා වාසීන් එහි අසිරිය විඳීමට වාසනාවන්ත බව සිහිපත් කළ යුතු වෙනවා. ලබන්නා වූ සිංහල Hindu අලුත් අවුරුද්ද සැමට කාමය සතුට පිරි වාසනාවන්ත කාලයක් වේවායි ලලිත කලාලයේ අපි ප්‍රාර්ථනා කරනවා on. Wow. කිරියාවෙන් පොපනලා සාමයේ ගීතිකා සිව්දිගින් අනනගේ සාමයේ ගීතිකා සිව්දිගින් අනනගේ සතුට සාදරේ එළඹේ නවවසරේ සතුට සාදරේ එළඹේ නවවසරේ මේ නිවන් පස්සන්නේ ලලිත කලාවේ වැඩසටහනයි